ඒ අනුව අපි සතරවැදෑරුම් සීලය පැහැදිලි කරලා අවසන් කරා. ඒ අනුව සතරවැදෑරුම් සීලයේ ආපු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිසිත සීලය කියන කොටස් ටික සාකච්ඡා කරලා අවසන් වෙලා එතනින් ඉදිරියට අපට විශේෂ මාර්ගය ආරම්භ කෙරෙන්නේ පංචවිධ කොට්ටාසස්ස පටන් පංචකය කියලා තමයි පටන් ගන්නේ මේ පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථය ඔබ පරිශීලනය කරනවා නම් පාලි විසුද්ධි පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ 35 වෙනි පිටුවේ ආරම්භ කෙරෙන්නේ පංචවිධ සීල කොට්ටාසය. ඒ අනුව එහි ආරම්භ කරනවා පංචවිධ කොට්ටාසස්ස පඨම පංචකේ අනුපසම්පන්න සීලාදී වශයෙන් අත්ථෝ වේදිතබ්බෝ කියලා තමයි පටන් ගන්නෙ. ඒ අනුව අපි එතෙන් පටන් අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි සඳහා බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන අපි සකස් කරපු කොටස තියෙනවා. ඉතින් මේ සකස් කරපු කොටස අපි අලුත් කොටස් එකතු කරලා තිනවා ඒකට මේ දුඹුරු පාට වර්ණයකින් අපි සටහන් කරලා තියෙන්නේ අලුතින් අපි එකතු කරපු කොටස් සමහර ලාවට සිංහල පරිවර්තන පරිවර්තනය කරපු කොටස් ඒ වගේම නිල් පාට අකුරෙන් අපි දක්වලා තියෙන්නේ විශිධ මාර්ග මහා ටීකාවේ එන කොටස් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව පංචවිද කොටහස් අතරේ පංචවේද සීලය අපිට ආරම්භ කරනවා පංචවේද කොටහසස්ස පඨම පංචකේ අනුපසම්පන්න සීලාදී වශයෙන් අත්ථෝ වේදිතබ්බෝ කියලා. ඒ අනුව මේ සීලය පස්සේ ධර්ම කරලා බෙදනකොට ඒ කොටස් පහ අනුපසම්පන්න සීලාදී වශයෙන් තමයි මේ කොටස් පහේ අර්ථය දැනගන්න ඕනේ කියලා. එතකොට අපි මතක් කරගන්න ඕනේ මොනවද මේ කොටස් පහ කියලා. අපි සීලය නොයෙක් නොයෙක් විදිහට වරක් කරගෙන එනකොට මේ පින්නතොට මතක නම් අපි පැහැදිලි කරා පස්සද ඇරුම් සීලිතාවහම පරියන්ත පාරිශුද්ධ සීලය අපරියන්ත පාරිශුද්ධ සීලය පරිපූර්ණ පාරිශුද්ධ සීලය අපරාමත පාරිශුද්ධ සීලය සහ පටිච්චසද්ධි පාරිශුද්ධ සීලය කියලා සීලේ කොටස් පහක් යටතේ අපි සාකච්ඡා කරා. සීලේ කොටස් පහකට බෙදනවා කියලා කතා කරා. ඉතින් මෙතනදී ඒ නිසා මේ කොටස් පහ මම මෙතන මේ සටහනේ ඇතුළත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපිට විශේෂ මාර්ගයේ පටන් ගන්නෙ උත්තං හේතං පටිසම්භිදායන් කියලයි. එතකොට මේ විශේෂ මාර්ග ග්‍රන්ථයේ පාළියේ තියෙන කොටස තමයි අපි මේ කළු පාටක් වලින් ඉදිරි කරලා තියෙන්නේ. ඒතර උත්තං හේතං පටිසම්භිදායන් පටිසම්භිදා මග්ග පාළියේ මෙන්න මේ විදිහට කිව්වල කොහොමද? කතමම් පරියන්ත පාරිශුද්ධි සීලං මොකක්ද පරියන්ත පාරිශුද්ධි සීලය කියන්නේ? පරියන්ත පාරිශුද්ධි සීලය කියන්නේ අනුපසම්පන්නානම් පරියන්ත සික්ඛාපදානං ඉදං පරියන්ත පාරිශුද්ධි සීලං අනුපසම්පන්නයන්ගේ අනුපසම්පන්නය කියලා කියන්නේ උපසම්පදා නොවුණු අය. එතකොට අපි දැන් උපසම්පන්න අනුපසම්පන්න කියලා සියලු දෙනා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. උපසම්පන්න කියලා කියන්නේ උපසම්පදා ශීලයක් රකින උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේලා. අනුපසම්පන්න කියලා කියවහම මේ අනුපසම්පන්න කියන අයට උපසම්පදා නොවුණු සාමණේර භික්ෂුන් වහන්සේලා ගෘහස්ථාදී හැම සියලු දෙනාමත් අයිති වෙනවා. ඒ අනුව අනුපසම්පන්න අයගේ සීලය එතකොට ඒක සඳහන් කරනවා අනුපසම්පන්නානම් පරියන්ත සික්ඛාපදානම් කියලා. පරියන්ත සික්ඛාපදානම් පරියන්ත සික්ඛාපදානම් කියලා කියන්නේ පරියන්ත කියන වචනේ තේරුම කෙලවරක් තියනවා කියන්නේ. ඒ අනුව කෙලවරක් සහිත ශික්ෂාපද ඇති කියන අදහස තමයි පරියන්ත සික්ඛාපදානම් කියන වචනේ තේරුම. ඒ නිසා අනුපසම්පන්නානම් පරියන්ත සික්ඛාපදානම් කියලා කියන්නේ කෙලවරක් සහිත ශික්ෂාපද ඇති අනුපසම්පන්නයන්ගේ යම් ශීලයක් තියෙනවා නම් අන්න ඒ ශීලයට කියනවා පරියන්ත පාරිශුද්ධි ශීලය කියලා. ඒතර පරියන්ත පාරිශුද්ධි ශීලම් කියන පදය විශේෂ මාර්ග මහා ටීකා විස්තර විවරණය කරන ආකාරය තමයි මේ නිල් පාටක් වලින් දක්වලා තියෙන්නේ. පරියන්තෝ ඒතේ සංඅත්ත අත්ථීති පරියන්තානි මේ ශික්ෂා පදයන් වලට මේ ශීලයට පරියන්තයක් කෙලවරක් තියෙනවා කියන අදහසින් නිතෝ පරියන්තානි කියලා කියනවා. පරියන්තානි සික්ඛාපදානි යේ සම්ති පරියන්ත සික්ඛාපදා පරියන්ත ශික්ෂාපද යම් යම් දෙයකටද අන්න ඒ ශික්ෂාපද තමයි පරියන්ත ශික්ෂාපද කියලා කියන්නේ තේසං පරියන්ත සික්ඛාපදානං ඒ පරියන්ත ශික්ෂාපදයන්ගේ කියන එක තමයි පරියන්ත සික්ඛාපදානං කියන වචනේ තේරුම ඒ අනුව අනුපසම්පන්න කියලා කියන්නේ උපසම්පදා නොවුණු අය මේ උපසම්පදා නොවුණු අයගේ සීලයේ යම්කිසි කෙලවරක් තියෙනවා යම්කිසි සීමාවක් තියෙනවා මෙන්න මේ සීමාවක් සහිත ශික්ෂාපද තියෙන නිසා ඒ අයට කියනවා පරියන්ත පාරිශුද්ධි සීලය කියලා. ඒ අනුපසම්පන්න අයගේ සීලයට කියනවා පරියන්ත පාරිශුද්ධි සීලය කියලා. එතකොට අපි මේ පිළිබඳව දීර්ඝව ඉදිරි ඊළඟට විස්තර කරනවා. මේ වචන ටික අපිට පටිච්චසමුදා මඟ පාළියේ විස්තර කරන ආකාරය තමයි අපි ඉස්සල්ලාම දක්වන්නේ. ඊළඟට අපරියන්ත පාරිශුද්ධ සීලං කියන එක පැහැදිලි කරනවා. කතමං අපරියන්ත පාරිශුද්ධ සීලං. මොකක්ද අපරියන්ත පාරිශුද්ධ සීලය කියන්නේ? උපසම්පන්නානං අපරියන්ත සික්ඛාපදානං අපිට කියනවා උපසම්පන්නානං අපරියන්ත සික්ඛාපදානං ඉදං අපරියන්ත පාරිශුද්ධ සීලං. එතකොට උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපිට විශේෂ කරලා කියනවා අපරියන්ත සික්ඛාපදානං සීමාවක් දක්වන්න බැරි මෙන්න මෙච්චරයි කියලා සීමාවක් දක්වන්න බැරි තරම් ශික්ෂාපද තියෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ සීලයට කියනවා අපරියන්ත පාරිශුද්ධි සීලය කියලා. එතකොට මෙතනදී උපසම්පන්නානම් කියලා කියවහම උපසම්පන්න කියන තැනට තනින් අයින් කරන්න කියලා කරනවා. කල්යාණ පුතුජන සීකාසේක තදඤ්ඤේසං උපසම්පන්නානම් කියලා කියනවා. එතකොට කල්යාණ පෘ탁ජන කියලා කියන අයගේ සීලය එතනදී අයින් කරන්නයි කියලා කියනවා. ශෛෂ්‍ය අයගේ සීලය, අශෛෂ්‍ය අයගේ සීලය අයින් කරන්න කියනවා. මෙන්න මේ කොටස් හැරෙන්න ඉතිරි අය තමයි මෙතන මේ උපසම්පන්න කියලා වචනෙන් අරගන්න කියලා කියන්නේ. ඒ අනුව කල්යාණ පෘථග්ජනයන් ශෛක්ෂ පුද්ගලයන් ශෛක්ෂ කියන්නේ රහතන් වහන්සේලා අශෛක්ෂ පුද්ගලයන් ඒ කියන්නේ සෝතාපන්න මාර්ගඥානෙයි පටන් අරහත් මාර්ගඥානෙයි දක්වා ඉන්න පුද්ගලයන් හත් දෙනා මේ ඒ අය තමයි ශෛක්ෂ කියලා කියන්නේ අශෛක්ෂ කියලා කියන්නේ රහතන් වහන්සේලා මෙන්න මේ කියන සියලු දෙනාගේ සීලය ඒ සියලු දෙනා මෙතනින් අතහැරලා ඉතිරි අයට තමයි උපසම්පන්න කියලා මේ කියන්නේ. ඒ යනෝ කල්යාණ පු탁ජනයන් ඒ වගේම අරහත් මාර්ගඥානය දක්වයින ආරයන් වහන්සේලා හත් දෙනා සහ රහතන් වහන්සේලා හැරෙන්න ඉතිරි අයගේ ඉතිරි උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ සීලයට තමයි කියන්නේ අපරියන්ත පාරිශුද්ධි සීලය කියලා. ඒතර කල්යාණ පු탁ජන පුද්ගලයාත් අපරියන්ත පාරිශුද්ධි සීලයක් රකින්නවා. හැබැයි ඒක අපරියන්ත පාරිශුද්ධ සීලය කියන තැනින් ඉහළට ඔසවලා පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියන තැනට දාලා තියෙනවා. ඒ නිසා ඒ තැන කල්යාණ පු탁ජන කියන කොටසත් අයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ එනවා පරිපූර්ණ පාරිශුද්ධ සීලං. එතකොට පටිසම්භිදා මාර්ගපාළේ පරිපූර්ණ පාරිශුද්ධ සීලං කියන එක පැහැදිලි කරන්නේ කොහොමද? පුතුජන කල්යාණකානං කුසල ධම්මේ යුක්තානං සේක පරියන්තේ පරිපූර්ණකාරීනං කායේච ජීවිතේච අනපෙක්ඛහනං පරිච්ඡත් ජීවිතානං ඉදං පරිපූර්ණ පරිශීලං උන කියනවා මොකද්ද පුතුජන කල්යාණකානං කල්යාණ පෘ탁ජනයන්ගේ ඒ වගේම කුසල ධම්මේ යුක්තාන කුසල ධම්මේ කියලා කියන වචනේ පැහැදිලි කරනවා අපිට විශේෂ මඟ ටීකාවේ දක්වනවා කුසල ධර්ම කියලා කියන්නේ විදර්ශනාව කියලා කියන එක. ඒ යන විදර්ශනාවේ යෙදුණු සේක පරියන්තේ පරිපූර්ණකාරීනම් ශෛක්ෂ්‍ය ධර්මයන් කෙලවර කරපු ශෛක්ෂ්‍ය කියලා කියන්නේ මේ අරහත් මාර්ගඥානය දක්වා තියෙන ධර්මයන් අන්නේ ධර්මයන් කෙලවර කොට ඇති ධර්මයන් පිළිබඳව පරිපූර්ණකාරීනම් පිරිපුන්ව රකින්නවනම් අන්නේ පිරිපුන්ව රකින්න. එතකොට එකම ශික්ෂාපදයක් අතහරින්න නැතුව පිරිපුන්ව රකින්නවනම් අන්නේ පිරිපුන්ව රකින්නා වූ කායේච ජීවිතේච අනපෙක්ඛහණං පරිච්ඡත ජීවිතානං තමන්ගේ మతు මාර්ගඵලයන් පිළිබඳව మతు විශේෂ අධිකමයක් පිණිස තමන්ගේ කය පිළිබඳව ජීවිතය පිළිබඳව নিরপেক্ষව ඒ පිළිබඳව අදහසකින් අපේක්ෂාවකින් තොරව ඒ සීලය පරිපූර්ණ කිරීම පිණිසම තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරලා තියෙනවා නම් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් සීලය රකින්නවා නම් ආන් ඒ සීලය රකින්න අයගේ සීලයට කියනවා පරිපූර්ණ පාරිශුද්ධි සීලය කියලා. එතකොට කල්යාණ පෘථග්ජන පුද්ගලයා නිවන සඳහා තමන්ගේ යෙදීම තියෙන සම්පූර්ණ යෙදීමෙන් යුතු කල්යාණ පුතක්ජනයන් ඒ කල්යාණ පුතක්ජනයන් පිළිබඳව සඳහන් කරන්නේ විදර්ශනාමී යෙදුණු ශෛක්ෂ ධර්මයන් කෙලවර කොටගත්. ඒ කියන්නේ අඳුමතරමේ සෝතාපන්න මාර්ගඥාණය දක්වා තියෙන වැඩි යුතු ධර්මතාවයන් වලින් තමයි උන්වහන්සේගේ සීලය කෙලවර වෙන්නේ. අන්න ඒ සඳහා Taman Tamanගේ කයත් ජීවිතයත් අතහැරලා සීලේ රකින්නවා නම් අන්න ඒ සීලේ රකින්න පුද්ගලයාට කියනවා පරිපූර්ණ පාරිශුද්ධි. ඒ සීලයට කියනවා පරිපූර්ණ පාරිශුද්ධි සීලය කියලා. ඒතර විස්තර අපි ඉදිරියේදී පැහැදිලි කරනවා. ඒතර මේ ශෛක්ෂ ධර්මයන් කියලා කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරන්නේ විශේෂ මාර්ග ටීකාවේ නාම රූප පරිච්ඡේදතෝ කුසල ධම්ම සමාදානතෝ වාපන පට්ඨාය නාම රූප පරිච්ඡේද ඥාණයෙන් වෙන්න පුළුවන් නාම රූප පරිච්ඡේද ඥාණයෙන් එහා විදර්ශනාව ආරම්භ කිරීමේ ඉඳලා එතන පටන් යාව ගෝත්‍රභූ ගෝත්‍රභූ ඥාණය දක්වා තාව පවත්ත කුසල ධම්මප්පබන්දෝ සීක ධම්මේ ආහච්චිතෝ අන්න ඒ දක්වා තියෙනා වූ මේ විදර්ශනා විදර්ශනා වැඩිම සංඛ්‍යාත ශෛක්ෂ ධර්මයන් විදර්ශනා වැඩිම නතර වෙන්නේ කෙලවර වෙන්නේ සීක ධම්මේ ආහච්චිතෝ ශෛක්ෂ ධර්මයන් ඒ කියන්නේ සෝතාපන්න මාර්ගඥාණයෙන් තමයි කෙලවර වෙන්නේ ආන් එහිම සෝතාපන්න මාර්ගඥාණයෙන් කෙලවරීම දක්වා නාම රූප පරිච්ඡේද ඥාණයෙන් ඔබ්බට විදර්ශනාව ආරම්භ කිරීමේ පටන් සෝතාපන්න මාර්ගඥානයේ දක්වා මෙන්න මේ ධර්මයන් වඩන්නා වූ පුද්ගලයාට තමයි මේ කියන්නේ සීක ධම්ම පරියන්තේ කියන වචනේ පැහැදිලි කරන සීක ධම්ම පරියන්ත කියන වචනේ. ඒ අනුව මෙන්න මේ කියන ගැඹුරු විදර්ශනාවට යෙදු යෙදුනා වූ මාර්ගඥානයේ දක්වා පවත්නා වූ මේ විදර්ශනාවට යෙදුනා වූ යම්කිසි පුද්ගලයෙක්ගේ තමන්ගේ කයත් ජීවිතයත් අපේක්ෂාව අතහැරලා සිල් රකින්නවා නම් අන්න ඒ සීලය තමයි මේ කියන්නේ පරිපූර්ණ පාරිශුද්ධි සීලය කියලා. එතනින් එහාට අපිට සඳහන් කරනවා අපරාමත පාරිශුද්ධි සීලය කියලා පස් හතරවෙනි සීලය අපරාමත පාරිශුද්ධ සීලය ඒ පිළිබඳව සඳහන් කරනවා සත්තන්නං සේකහණං ඉදං අපරාමත් ඉදම් අපරාමත්ත පාරිශුද්ධ සීලම්. සප්ත සෛක්ෂයන් සෛක්ෂයන් හතර හත් දෙනා කියලා කියන්නේ සෝතාපන්න මාර්ගඥානෙ, සෝතාපන්න ඵලඥානෙ, සකදාගාමී මාර්ගඥාන ඵලඥාන, අනාගාම මාර්ගඥාන ඵලඥාන සහ අරහත් මාර්ගඥාන කියන මෙන්න මේ සයික්ෂන් හත් දෙනාගේ සීලයට කියනවා අපරාමත පාරිශුද්ධි සීලය කියලා. එතනදී කියනවා ditthi සංකිලේසේන අපරාමසනීයතු පාරිශුද්ධිවන්තං සීලං අපරාමත පාරිශුද්ධි සීලං. මේ සයික්ෂන් හත් දෙනාගේ සීලය සක්කාය දිට්ඨිය කියන දිට්ඨි සංකිලේශයෙන් අපරාමත්තයි. අන්න ඒ නිසා තමයි ඒක අපරාමත්ත පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ඊළඟට අවසාන පස්වෙනි සීලය තමයි පටිච්චසද්ධි පාරිශුද්ධ සීලය. ඒකට පටිසම්භිදා මග්ග පාළි පටිච්චසද්ධි පාරිශුද්ධ සීලය පැහැදිලි කරන්නේ තතහගත ශාවකානං කීනාසවානං පච්චේක බුද්ධානං තතහගතානං අරහන්තානං සම්මා සම්බුද්ධානං ඉදම් පටිච්චසද්ධි පාරිශුද්ධ සීලං. ඒතර තතහගත ශ්‍රාවකෝ ශ්‍රේණාශ්‍රවයන් වහන්සේලාගේ කියන්නේ රහතන් වහන්සේලාගේ සීලය එහෙමත් නැත්නම් පච්චේක බුද්ධහනම් පසේ බුදුරජාණන් වහන්සේලාගේ සීලය එහෙමත් නැත්නම් තථාගතානං අරහන්තානං සම්මා සම්බුද්ධානං තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සීලයට කියනවා පටිච්චසද්දී පාරිශුද්ධි සීලය කියලා. මෙන්න මේ ආකාරයට කොටස් පහකට බෙදෙන මේ සීලය දැන් අපිට ඉස්සරහට පැහැදිලි කරනවා විශේෂ දිමාර්ගයේ. ඒ අනුව අපි මේ මාතෘකාවන් දාලා තියෙන මේ මාතෘකාවන් ඇත්තටම විශේෂ මාර්ග ග්‍රන්ථේ නෑ අපි ඒක හඳුනා ගැනීම පහසු සඳහායි මාතෘකා ඇතුළත් කරලා තියෙන්නේ ඒ අනුව කියනවා තත්ත අනුපසම්පන්නානං සීලං ගණන වශයෙන් සපරියන්තත්තා පරියන්ත පාරිශුද්ධීති වේදිතබ්බං එතකොට අනුපසම්පන්නයන්ගේ සීලය ගණන වශයෙන් කෙලවරක් තියෙනවා පරියන්තයක් තියෙනවා. ආන් ඒ නිසා ඒකට පරියන්ත පාරිශුද්ධ සීලය කියලා කියනවා කියලා කියන ඉතින් අපි ඒක පිළිබඳ සිංහල පැහැදිලි කිරීමක් තමයි ඔය මේ දුබුල් පාට අකුරෙන් දාලා තියෙන්නේ. ඊළඟට අපර අපරියන්ත පාරිශුද්ධ සීලය පැහැදිලි කරනවා උපසම්පන්නානම් කියලා. එතකොට අපි අපි අහලා තියෙනවා උපසම්පදා භික්ෂුන් වහන්සේලා නව නව කෝටියක් සීලය ආරක්ෂා කරනවා කියලා. එතන මේ නව කෝටියක් සීලය ආරක්ෂා කරන උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ සීලේ කොච්චරක්ද කියලා කියන ගණන වශයෙන් සීලේ සඳහන් කරලා තියෙන ප්‍රධාන තැනක් තමයි මේ විශේෂ මාර්ගයේ මෙන්න මේ තැන. එතකොට උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ සීලය සිල්පද කීයක්ද කියන එක මෙතන සඳහන් කරනවා. කියනවා අපිට නවකෝටි සහස්සානි අසීතින් සත කෝටියෝ පඤ්ඤාසං සත සහස්සානි චත්තින් සාච ගුණාපරි එතකොට නවකෝටි සංස්ථානි නවකෝටි දහසක් අසීතින් සත කෝටියෝ ඒ අසීතින් සත කියලා කියවම 180 කෝටියක් ඒ වගේම පඤ්ඤාසං සත සහස්සානි 50 ලක්ෂයක් එතකොට 180 180 කෝටියක් ඒ වගේම පඤ්ඤාසං සතසහස්සානි ලක්ෂ 50ක් 50 ලක්ෂයක් ඒ වගේම චත්තින් සාච 36ක් මෙන්න මේ විදිහට එතකොට 9 කෝටි දහසකුත් 180 කෝටි 50 ලක්ෂ 36කුත් කියන මෙන්න මේ ප්‍රමාණය ගැන කියනවා ඒටි සංවර විනයා සම්බුද්ධින ප්‍රකාශිතා පෙය්‍යාල මුකේන නිද්ධිත්තා සික්ඛා සංවර විනය සංවරී එතකොට මෙන්න මේ කියන කොටස බුදුරජාණන් වහන්සේ විනය පිටකේ සංවර විනය කියලා සංවර විනය ශක්තිය සංඛ්‍යාත ශික්ෂාවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා පැනෙවුවා කියලා සඳහන් කරනවා. ඒ අනුව උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂාපද සංඛ්‍යාව පිළිබඳ බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ විශේෂ මාර්ගය අපිට සඳහන් කරනවා. කොහොමද උපසම්පදා භික්ෂුවක් රකින්න සමස්ත උපසම්පදා සීලය අපේ අතීතයේ ඉඳලා අපි කතා බහේ යෙදලා තියෙනවා සමාජ මිනිස්සු කතා කරනවා නව නව කෝටියක් සීලේ රකින්න භික්ෂුන් වහන්සේලා කියලා. ඒතර මොකද්ද මේ නව කෝටියක් සීලේ රකින්නවා කියලා කියන්නේ? ඒතර ඒක සඳහන් කරනවා නව කෝටි සහස්සානි අසීතින් සත කෝටියෝ පඤ්ඤාසං සත සහස්සානි චප්තින් සාච ගුණාපරි. එතකොට නව කෝටි දහසකුත් 180 කෝටි 50 ලක්ෂ 36කුත් කියන මෙන්න මේ සියල්ල තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ උපසම්පදා සීලී කියලා කියන්නේ. එවං ගණන වශයෙන් සපරියන්තම්පි අනවශේෂේන සමාදාන භාවංච ලාභ යස ඥාති අංග ජීවිත වශයෙන් අදිත්ත පරියන්ත භාවංච සන්දහය අපරියන්ත පාරිශුද්ධි සීලන්ති උත්තම් මෙන්න කියනවා දැන් එතකොට ගණන වශයෙන් ගත්තාම උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ සීලයක් දැන් ගණන් වශයෙන් කියලා තියෙනවා මෙන්න මෙච්චරයි කියලා එහෙනම් මෙච්චරයි කියලා ගණන් වශයෙන් කියපු දේ ඇයි අපරියන්ත කියලා කියන්නේ. ඒකට යුක්තියක් අපිට දක්වනවා. ඒවන් ගණන වශයෙන් සප්‍රියන්තම්පි. මෙන්න මේ විදිහට ගණන වශයෙන් අපිට මෙච්චරයි උපසම්පදා වික්ෂණවහන්සේලාගේ සීලය කියලා ගණනක් කියන්න පුළුවන් උනා. අනවශේෂේන සමාදාන භාවංච නිර්වශේෂයෙන්ම තිරියක් නැතිවම සියලුම ශික්ෂාපද සමාදන් වීම නිසා ඒ වාගේම ලාභ යස ඥාති අංග ජීවිත වශයෙන් අදින්ත පරියන්ත භාවංච සඳහාය ලාභ වශයෙන් වෙන්න පුළුවන්, යස වශයෙන් වෙන්න පුළුවන්, ඥාති වශයෙන් වෙන්න පුළුවන්, අංග වශයෙන් වෙන්න පුළුවන්, ජීවිත වශයෙන් වෙන්න පුළුවන්. කෙලවරක් නැහැ උපසම්පදා සීලේ රැකීමෙන්. ඒ නිසා උපසම්පදා සීලේ සමාදන් වෙනකොට මේ කෙලවරක් අපි දකින්නේ නැහැ. මම උපසම්පදා සීලේ රකින්න මගේ ජීවිතේ ජීවිතේ මට යම් තැනකද නැති වෙන්න ගියොත් මම උපසම්පදා සීලය ඉසීලෙන් අයින් වෙනවා කියලා ඒ විදිහට කෙලවරක් දකින්නේ කිසිම අවස්ථාවකදී. එහෙම නැත්නම් අසවල් ලාභය නිසා වෙන උපසම්පදා සීලෙන් ඉවත් වෙනවා කියලා කියන්නේ නැහැ. අසවල් ඥාතීන් නිසා, යසපිරිවර නිසා, ජීවිත තමගේ ශරීර අංගයක් නිසා මම සීලෙ බිඳ ගන්නවා කියලා කවුරුත් කියන්නේ නැහැ. මේ නිසා කෙලවරක් රහිතව උපසම්පදා සීලේ සමාදන් වෙන නිසා අපිට කියනවා මෙන්න මේ උපසම්පදා සීලය අපරියන්ත පාරිශුද්ධි සීලය කියලා කියනවා. ඒ අනුව සීලේ පස්සදෑරුම් කොටස් අතරේ පරියන්ත පාරිශුද්ධ සීලය අපරියන්ත පාරිශුද්ධ සීලය කියලා කොටස් දෙකයි. ඒ අපරියන්ත පාරිශුද්ධ සීලය පැහැදිලි කරන්න අපිට උදාහරණයක් දක්වනවා. චීවර ගුම්බ වාසී අම්බකහදක මහතිස්සත්තේ රස සීල බිව කියලා කියනවා. අපි මේ චීවර ගුම්බ වාසී අම්බකහදක මහතිස්ස තෙරුන් වහන්සේ ගැන කතා කරලා තියෙනවා. ඒ ස්වාමින් වහන්සේගේ කතා වස්තුව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ මොකක්ද අපිට මීට ඉහතදී මොන ගැහුණා අපි පිළිබඳව කතා කරා මේ මහාතිස්ස තෙරුන් වහන්සේ මේ චීවර ගුම්බ කියන විහාරස්ථානයේ වාසය කරපු මහාතිස්ස තෙරුන් වහන්සේ අපේ ලංකාවේ තිබුණ අර බැමිණි පියාසාය දුර්භික්ෂ කාලේ ඉතින් මාර්ගය යනවා බොහෝම බොහොම දින ගණනකින් ආහාර අනුභවය කරන්න බැරි වෙලා දානයක් වළඳ ගන්න හැකි වෙච්ච නිසා මාර්ගය යනවා තමන්ගේ මේ ආහාර නොමැතිවීම නිසා මාර්ග ක්ලාන්ත භාවයකින් Taman ක්ලාන්ත භාවයකටපත් වෙලා තමයි යන්නේ. එහෙම යනකොට කිලන්ත කායෝ දුබ්බලෝ අඤ්‍යතරස්ස ඵලිතස්ස අම්බස්ස මූලේ නිපජ්ජින් උන්වහන්සේ මෙහෙම ගිහිල්ලා එක්තරා තැනක අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහේ අඹ ඉදිලා වැටිලා තියෙනවා බිම. හැබැයි ඒ අඹ ගෙඩියක් අහුල ගන්නේ නැතුව ඒ අඹ ගහ මුල වැතුරුණා. වැතිරිලා ඉන්නවා. බහූනි අඹපලානි තහම් තහම් පතිතානි හොಂತಿ. ඒ ඒ තන බොහෝ අඹ ගෙඩි වැටිලා තියෙනවා. ඒ වැටිලා තිබුණාට හැබැයි මේ තිස්ස තෙරුන් වහන්සේ අඹගිරියක් අහුලගෙන වැළඳුවේ නෑ. ශික්ෂාපදයක් අපිට තියෙනවා. විදන්තපෝන ශික්ෂාපදේ කියලා භික්ෂුන් වහන්සේලාට පාචිත්‍ය පාළි ශික්ෂාපදයක් තියෙනවා. තවත් අනුපසම්පන්න කෙනෙක් විසින් නොපිළිගන්වන ලද්දයක් අපි තමන්ම අරගෙන බලගන්නේ නැහැ. එහෙම වලදීමේ ශික්ෂාපදයක් තියෙනවා. ඒ නිසා මේ මහාතිස්ස තෙරුන් වහන්සේ මේ ශික්ෂාපදේ බෙදීමේදීන් උන්වහන්සේ අර අඹගිඩි වැටිලා තිබුණට ඉදිලා තමන් ආහාර නැතු දින ගණනක් ඉඳලා ක්ලාන්ත භාවයටපත් වුණාට ඒ අඹගිඩියක් අරගෙන බැලඳුවේ නැහැ. වලඳන් නැතුව එතෙන්ටලා හිටියා. ඉතින් එක්තරා වැඩිහිටි උපාසක මහත්මෙක් මේ ළඟට ළඟින් යනවා යනකොට දැක්කලා මේ තෙරුන් වහන්සේ ඉන්නවා දැකලා උන්වහන්සේගේ මේ තමන් උන්වහන්සේ බොහොම ක්ලාන්ත භාවයටපත් වෙලා ඉන්නවා දැකලා ඉතින් මේ උපාසක මහත්මයා මොකද කරේ අඹගෙඩි අහුලගෙන ඉතිච්ච අඹගෙඩි වලින් අඹ පානයක් සූදානම් කරා. අඹ පානයක් සූදානම් කරලා මේ තෙරුන් වහන්සේට අඹ පානය පෙව්වා. පොවලා නමුත් උන්වහන්සේ තාම ප්‍රකෘති තත්ත්වයටපත් වෙන්න අපහසුයි. ඒ නිසා තමන්ගේ පිට උඩ නංවගෙන තමන්ගේ කරේ තියාගෙන අරගෙන ගියා. ඒ යනත් තෙරුන් වහන්සේ කල්පනා කරනවා නපිතාන පිතේ මාතා නඥාති නපි බන්දවෝ කරෝති ඊතාදි සංකිච්ඡං සීලවන්තස්ස කාරණා මෙන්න මේ විදිහට තමන්ට අවවාද දුන්නා කියලා කියනවා ඒ කාරණේ තමයි අපිට මෙතනදී විසුද්ධි මාර්ගයේ මේ ගාථා දෙකක් අපිට දක්වනවා නපිතානපි තේ මාතා නචාතිනපි බන් නඥාති නපි බන්දවෝ කරෝති ඊතාදි සංකිච්ඡං සීලවන්තස්ස කාරණා ඊට කලින් අපිට ඇත්තටම ගාථාවක්ත් දක්වනවා. ඉතින් මේ තෙරුන් වහන්සේ සිහි කරගත්තු ගාථාව තමයි මේ නපිතා නපිතේ මාතා නඥාති නති බන්දවෝ කරෝති ඊතාදි සංකිච්ඡන් සීලවන්තස්ස කාරණා කියලා උන්වහන්සේ සිහිපත් කරගන්නවා. මේ නුඹගේ පියාත් නොවේ, මේ නුඹගේ මවත් නොවේ, මේ නුඹගේ කිසියම් ඥාතියෙක් බන්ධවෙක් නෑයිකුත් නොවේ. කරෝතේ ඊතාදි සංකෙච්ඡන් සීලවන්තස්ස කාරණානුබේ මේ සිල්වත් භාවයේ කියන කරුණ හේතු කොටගෙනම තමයි මේ විදිහට මේ කර උඩ තියාගෙන යන්නේ කියලා උන්වහන්සේ සිහිපත් කරනවා සිහිපත් කරලා සංවේගං ජනයිත්වාන සම්මසිත්වාන යෝනිසෝ තස්ස පිට්ටි ගතෝ සන්තෝ අරහත්තං පාපුනි උන්වහන්සේ සංවේගයක් උපදවාගෙන ඒ සංවේගී නුවණින් සම්මස්සනය කරලා මේ උපාසක මහත්මයාගේ පිට උඩින් යන අතරතුරදීම අරහත්ත්වයට පැමුණා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ කතන්දරයේ මෙතනදී දක්වලා කියන්නේ අපිට විසුද්ධි මාර්ගයේ චීවර ගුඹ වාසී අම්බකාදක මහාතිස්සත්තේ රස සීලමිව. එතකොට මේ චීවර ගුඹ වාසී අම්බකාදක මහාතිස්ස තෙරුන් වහන්සේගේ සීලය වාගේ තමයි අපි මේ සීලය රකින්න ඕනේ කියලා කියන උපසම්පදා භික්ෂුවක් තමන්ගේ ජීවිතය නිසා වෙනවත් තමන්ගේ සීලය කෙලවර කරගන්න හොඳ නැහැ කියලා කියන්නේ. ඒ නිසා ජීවිතේනොත් කෙලවර නොවන සීලයක් තමයි අපරියන්ත පාරිශුද්ධි සීලයක් කියලා කියන්නේ. මේ පිළිබඳව අපිට ධාතහත්යක් මෙතන දක්වනවා. ධනං චජේයෝ පනාංග හේතු අංගං චජේ ජීවිතං රක්කමානෝ අංගං ධනං ජීවිතං චාපි සබ්බං චජී නරෝ ධම්ම මනුස්සහන්තු ධනං චජේ යෝ පනාංග හේතු යම්කිසි කෙනෙක් තමන්ගේ තමන්ගේ ශරීර අංගයන් නිසාවෙන් ධනය අතහරිනවා. සමහර වෙලාවට සොරෙක් අල්ලගෙන තමන්ගේ තියෙන මුදල් ඉල්ලනවා තමන්ගේ මුදල් දුන්නේ නැත්නම් අත කපනවා කියලා කියනවා. එහෙම නැත්නම් පයක් කපනවා කියලා කියනවා. මොනවා හරි ශරීර අංගයක් විනාශ කරනවා කියලා කියනවා. ඒ නිසා තමන්ගේ ශරීර අංගය බේරගන්න තමන් සතු ධනය පරිත්‍යාග කරනවා. සමහර පුද්ගලයෝ. අංගම් කජි ජීවිතං රක්කමානෝ සමහර වෙලාවට ඒ තමන්ගේ ධනය අතහැරලා තමන් රැකගන්නා අංගය ශරීර අංගය සමහර වෙලාවට ජීවිතය වෙනුවෙන් අතහරින වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ඒක අපිට පැහැදිලි කරනවා සර්පෙක් දෂ්ට කරන අතට අතර සර්පෙක් දෂ්ට කරාම දැන් අද වර්තමානයේ වාගේ නෙවෙයි අතීතයේ මේ තාක්ෂණය ගොඩාක් දුර්වල කාලෙකදී සමහර වෙලාවට වේද මහත්තයෙක් ගාවට එක් කරගෙන යන ගොඩාක් අපහසු නම් ගොඩාක් දුරයි නම් මේ සර්පයා කාපු ශරීර අවයවය කපලා දාලා ඒක ඉවත් කරලා ඉතුරු කොටස් අරගෙන ගිහිල්ලා වේද මහත්තයෙක් ගාවට ගිහිල්ලා වෙදකම් කරනවලු. එතකොට අන්න අංගම් සජේ ජීවිතං රක්කමානෝ කියලා කියන එක තමන්ගේ ජීවිතය රකින්න සමහර වෙලාවට තමන්ගේ ශරීර අංග අතහරිනවා. අංගම් ධනං ජීවිතං ചാපි සබ්බං චජේ නරෝ ධම්ම මනුස්සරන්තෝ සමහර නුවණැති සත්වයන් මෙතන විශුද්ධ මාර්ග ටීකාවේ අදහස් සඳහන් කරන මේ සුතසෝම බෝධිසත්වයන් ආදී සත්වයන් පිළිබඳව ඒක තමයි මේ කියන්නේ කියලා. සුතසෝ බෝධිසත්ව ආදී පුද්ගලයන් කියනවා තමන්ගේ මේ ධර්මයේ සිහි කරමින් ධර්මයේ සිහි කිරීම නිසා ඒබඳු නුවණැති සත්වයන් තමන්ගේ ජීවිතය අංගය ධනය මේ කියන හැම සියල්ලක්ම අතහරිනවලු තමන්ගේ සීලය රැකගෙන තමන්ගේ ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා කියලා. ඉතින් මෙන්න මේ කියන සත්පුරුෂයන්ගේ චින්තාව සත්පුරු ඉමන් සත්පුරුෂානුස්සතින් අවිජහන්තෝ මේ සත්පුරුෂ චින්තනය අතහරින්න නැතුව ජීවිත සංසේවි සික්ඛපදං අවීතික්කම්ම තමන්ගේ ජීවිතය පිළිබඳව තමන් දැන් ජීවිතේ නැති වෙයිද කියන සැකයක් තියෙන අවස්ථාවකදී සික්ඛපදං අවීතික්කම්ම අර මහාතිශ තෙරුන් වහන්සේ මොකද කරේ තමන්ගේ ළඟ වැටිලා තිබුණු අඹගෙඩි ඒවා පිළිගෙන පිළිගැනීම සඳහා ප්‍රතිග්‍රාහක පුද්ගලයෙක් නොමැත නිසා මේ අඹ ටික පිළිගැනීමෙන් තොරව පරිභෝග කිරීමේ ශික්ෂාපදය ඉක්මවන්නේ නැතිව ඒ අවස්ථාවේදී කියනවා ඒකයි කියන්නේ සික්ඛාපදං අවීතික්කම් මේ ශික්ෂාපදේ ඉක්මවන්නේ නැතිව තදේව අපරියන්ත පාරිශුද්ධ සීලන් නිසායි උපාසකස්ස පිට්ටිගතව අරහත්තම් පාපුනි. ඒ අපරියන්ත පාරිශුද්ධ සීලේ නිසා වෙන්න මේ අම්බකාදක තිසතෙරුන් වහන්සේ උපාසක මහත්මයාගේ පිට පිට උඩින් ඉඳදීම අරහත්ත්වයට පැමුණා කියලා කියනවා. ඉතින් ඒ නිසා මෙතනදී මේ චීවර ගුම්බවාසී මහතිසතෙරුන් වහන්සේගේ කතා වස්තුව අපිට නිදර්ශනයක් කරලා දක්වන්නේ උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ හේතුවෙන්ව තමන්ගේ සීලය කඩාගත්තේ නැහැ. සීලය ආරක්ෂා කරගත්තා. මෙන්න මේ නිසා ජීවිතයේ හේතුවෙන්වත් සීලය කඩාගන්න නැතුව සීලය ආරක්ෂා කරේ කොහොමද? මහතිසතර උන්වහන්සේ යම්සේද අන්න ඒ විදිහට අපිත් අනිකුත් හැම සියලු දෙනාත් සීලය ආරක්ෂා කළ යුතුයි කියන කාරණයයි සඳහන් කරන්නේ. ඉතින් උන්වහන්සේ සිහි කරගත්ත ගාථා දෙක තමයි අපි කලින් සඳහන් කරේ. න පිතා න පිතේ මාතා න ජාතින පිබන්දවෝ කරෝති තාදි සංකිච්ඡං සීලවන්තස්ස කාරණා මේ උපාසක මහත්මයාගේ පිට උඩ යනකොට ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ උපාසක මහත්මයා කියන්නේ මගේ පියා නෙවෙයි මගේ මව නෙවෙයි මගේ නෑයෙක් නෙවෙයි නමුත් මගේ සිල්වත් භාවය නිසා තමයි ඔහු මේ කියන උපස්ථානය මට කරන්න කියලා සිහිපත් කරගෙන සංවේගං ජනිත්වාන සම්මසිත්වාන යෝනිසෝ තමන්ට සංවේගයක් උපදවාගෙන තමන් නෝනින් මේ පිළිපදව සම්භාෂණය කරලා තස්ස පිටි පිටිගතෝ සන්තෝ අරහත්තං පාපුනී ඒ උපාසක මහත්මයාගේ පිට උඩදීම සෞඛලස් නසා අරහත්ත්වයට පැමුණා කියලා සඳහන් කරනවා මෙන්න මේ නිසා මහා තිස්සතරුන් වහන්සේ වාගේ සීලය ආරක්ෂා කරනවා නම් අන්න ඒකට තමයි කියන්නේ අපරියන්ත පාරිශුද්ධි සීලය කියලා. ඊළඟට තුන්වෙනි සීලය තමයි සඳහන් කරන්නේ පරිපූර්ණ පාරිශුද්ධි සීලය කියලා. පරිපූර්ණ පාරිශුද්ධි සීලය කියලා කියන්නේ මොකද්ද? සඳහන් කරනවා පුදුජන කල්යාණකානං සීලං උපසම්පදතෝ පට්ඨාය සුදෝත ජාතිමණී විය සුපරිකම්මකත සුවන්නං වියච අති පරිසුද්ධත්තා චිත්තුප්පාද මත්ත කියන පිමලේන විරහිතං අරහත් අස්සේව පදට්ඨානං හෝති තස්මා පරිපූර්ණ පාරිශුද්ධීති උච්චති එතකොට කියනවා පුතුජන කල්යාණකානං සීලං. කල්යාණ ප්‍රත්‍යඥයන්ගේ සීලය උපසම්පදාවේ ඉඳලා පිරිසිදු වෙනම් කොහොමද පිරිසිදු භාවයට උදාහරණයක් අපිට දක්වනවා සුදෝත් මනි සුදෝත ಜಾති මනිවිය මනාව උපදමූ ಜಾති මාණික්යක් වාගේ කියන්නේ ස්වභාවයෙන්ම මණිකක් ඊටාත්ම පිරිසිදු මණිකක් ඒක තවත් හොඳට පිරිසිදු කරනවා නම් හොඳට උපදමනවා නම් ඒ උපදම්මවට පස්සේ අන්න මේ මණික යම්සේ පිරිසිදුව තියනවාද යම්සේ දිලෙනවාද අන්න ඒ වාගේ එමත් නැත්නම් සුපරිකම්මකත සුවන්නම් විය මනාව පිරියම් කරපු මනාව උපදමපු ස්වර්ණයක් වාගේ රත්තරණක් වාගේ අන්න ඒ විදිහට අති පරිසුද්ධත්තා අන්න ඒ නිසා උපසම්පදාවේ ඉඳලා මේ තමන්ගේ සීලය මේ විදිහට ඊටමත් පිරිසුදු නිසා චිත්තුප්පාද මත්තකේනපි මලේන විරහිතං අකුසල චිත්තෝත්පාද මාත්‍ර මලයකින් උනත් විරහිතයි නම් අන්නේ සීලය අරහත්ත්වයේ පදට්ටානම් හෝතේ අරහත් භාවයටම කරුණක් භාවයටපත් වෙන කරුණක් බවටපත් වෙනවා තස්මා ඒ නිසා පරිපූර්ණ පාරිශුද්ධීති උච්චති ඒ නිසා මේ සීලය පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියලා කියනවා කියලා කියනවා ඒ නිසා ඒ පිළිබඳව ප්‍රතිසම්බිදා මග්ගපාළිය අපිට සඳහන් කරනවා අපි කලින් සඳහන් කරා පුතජන කල්යාණකාරං කුසල ධම්මේ යුත්තානං ශේක පරියන්තේ පරිපූර්ණකාරීණං කායේච ජීවිතේච අනපෙක්කාරං පරිච්ඡත් ජීවිතානං කියලා අපි පිළිබඳව පැහැදිලි කරා. එතනදී අපිට කියනවා මහා සංගරක්කිත භාගිනීය සංගරක්කිත තේරාණං විය. ඒතර අපිට නිදර්ශනයක් දක්වනවා. මහා සංගරක්කිත තෙරුන් වහන්සේගේ සීලේ වාගිලු. භාගිනීය සංගරක්කිත තෙරුන් වහන්සේගේ සීලේ වාගිලු. උපසම්පදාවේ ඉඳලා ඊ타ත්ම පිරිසිදු සීලය ආරක්ෂා කරගෙන ඉන්නවලු. හරියට නිකන් ජාතිරංග මාණික්යක් උපදම්පු ජාතිරංග මාණික්යක් වාගේ නැත්නම් මනාව පිරියම් කරපු රත්තරන් ආභරණයක් වාගේ ඊ타මත්ම පිරිසිදුව සීලය රකින්නවා කියලා කියනවා අපිට එතනදී නිදර්ශනයක් විදිහට දක්වන්නේ මේ මහා සංඝරක්කිත තෙරුන් වහන්සේ අපිට කියනවා මහා සංඝරක්කිත තේරං කිර අතික්කන්ත සත්‍යවස්සං මරණමංචේ නිපන්නං වික්කු සංඝෝ ලෝකුත්තරාදිගමං පුච්චි මේ මහා සංඝරක්කිත කියන තෙරුන් වහන්සේ උපසම්පදාවෙන් වස් 60කට වඩා වැඩි උපසම්පදාවෙන් වස් 60කටත් වඩා වැඩි බොහෝම වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් මරණමංචකේ වැතිරලා ඉන්නවා ඕනෑම කෙනෙක්ට ඕනෑම වික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන් මරණාසන්න අවස්ථාවේදී අනෙක් වික්ෂුන් වහන්සේලා විසින් ඇහුවොත් තමන්ගේ ලෝකෝත්තර අධිගමයක් මොන හරි දෙයක් තියනවාද කියලා තමන්ගේ ධ්‍යාන මාර්ගඵල පිළිබඳව යමක් තියනවාද කියලා ඇහුවොත් ඒ පිළිබඳව කියන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේගේ අනුදැනීමක් තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා මේ මරණ වංචකේ වැතිරිලා ඉන්න මහා සංඝරත්නය තෙරුන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ලෝකෝත්තර අධිගමෙන් පන්තල ඔබ වහන්සේ කවද්ද මේ ලෝකෝත්තර අධිගමයට පැමිණුනේ කියලා අපිට කියන්න කියලා. ඉතින් කියනවා තෙරුණ වහන්සේ උත්තරයක් දෙනවා නත්ති මේ ලෝකුත්තර ධම්මෝති ආහ අනේ මේ ඇවැත්නි මට ලෝකෝත්තර ධර්ම මොකවත් ඇත්තේ නැහැ මට මාර්ගඵල ලබන්න හැකියාවක් ලැබුණේ නැහැ කියලා කියනවා එතකොට දැන් අනිකුත් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ යන ස්වාමිනේ ඔබ වහන්සේ කවද රහත් වුණේ කියලා කෙටි කොටින්ම කිව්වොත් කවද රහත් වුණේ කියලා අහනවා. උන්වහන්සේ කියනවා මම රහත් වුණේ නෑ. මම පෘථග්ජනයි. මම කිසිම අධිගමයකටපත් වුණේ නැහැ කියලා. අතස් උපත්තහක උදාහර බික්කුවා. ඉතින් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ උපස්ථායක තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ අහනවා "බන්තේ තුම්හි පරිනිබ්බුතාති සමන්තා ද්වාදසයෝජනා මනුස්සසන්නිපතිතා." අනේ ස්වාමීනි ඔබ වහන්සේ පිරිණිවන් පෑවා කියලා බලන්ද පිරිණිවන් පානවා කියලා බලන්ද හරියට මේ මෙතන ඉඳලා හාත්පස යොදුන් 12ක් යනකම් මිනිස්සු රැස් වෙනවා. මිනිස්සු රැස් වෙනවා. අනේ ඔබ වහන්සේ පිරිණිවන් පාන ලෑස්ති වෙනවා කියලා බලන්න. තුම්හාකම් පුදුජන කාලකිරියාවේ මහා ජනස විපටිසාරව භවිස්සති. ඉතින් අපි ඔබ වහන්සේ පෘ탁ජනව කලුරේ කරා කියලා කිව්වොත් මිනිස්සු විපටිසාර භාවයටපත් වෙයි. ඇයි ඒත් මෙහිට ආවේ? අනේ ඇයි අපේ ගමන નિરර්ථකයිනේ කියලා මිනිස්සු කල්පනා කරයි. අපි මෙච්චර කාලයක් මේ ස්වාමීන් වහන්සේලාට අපෝපස්ථාන කරේ උන්වහන්සේලාගේ ගුණයක් තියෙනවා කියලා හිතාගෙන. මොකද මිනිස්සු කල්පනා කරේ මේ සංඝරක්කිත තෙරුන් වහන්සේ මේ මහා සංඝරක්කිත තෙරුන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. මිනිසුන්ගේ කල්පනාව උන්වහන්සේ දිහා බලනකොට උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් දිහා බලනකොට රහතන් වහන්සේ කියලා. දැන් බලන්න වර්තමානයේ සමහර වෙලාවට සමහර කෙනෙක් Taman රහත් කියලා වචනෙන් කියනවා. නමුත් ඇත්තටම රහතන් වහන්සේලා Tamanගේ අහන වෙලාවකදී අනෙක් පුද්ගලයන් අහනකම් ඉන්නවා. අහනකම් ඉඳලත් කියනවා Taman රහත් නැති නැහැ කියන කාරණේ කියන. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නවා රහත් කියලා. ඒ තරම් උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් තුළින් මේ රහත් භාවය කියලා කියන එක ප්‍රකට වෙනවා. උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් රහත් භාවයක් බවට ප්‍රකට වෙනවා. හැබැයි උන්වහන්සේලා පාපොච්චාරණය කරන මම රහත් නැහැ කියලා. එතකොට වර්තමානයේ සමහර වෙලාවට ඒ බඳු රහත් භාවයක් ප්‍රකට වෙන්නේ නැතිව සමහර කෙනෙක් කියනවා මම රහත් කියලා. එතකොට බලන්න මේ දෙකේ තියෙන නොගැලපීම ඉතාමත්ම පිරිසිදු අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ කතා වස්තුන් තුලින්. ඉතින් මහා සංඝරත්නයේ තෙරුන් වහන්සේ දිහා බලනකොට මිනිස්සු හිතුවා උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතලා මිනිස්සු යොදුන් 12ක් මානේ එකතු වුණා මහා සංඝරත්නයේ තෙරුන් වහන්සේ පිරිනමන පාන බලන්න. හැබැයි උන්වහන්සේගෙන් අහනකොට කවද්ද රහත් උනේ කියලා උන්වහන්සේ නමව රහත් උනේ නෑ. මම පෘථග්ජනයි. ඉතින් මෙතනදි කියනවා උපස්ථායක ස්වාමීන් වහන්සේ කතා කරලා තිනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ රහත් වුණා කියලා බලන්න මිනිස්සු දොළොස් යුදින්මාන එකතු වෙනවා. ඒතර ඔබ වහන්සේ පෘථග්ජනව කලුරේ කරා කියලා දැනගත්තොත් මිනිස්සු විපිරිසර වෙයි. ඒ වෙලාවේ මේ තෙරුන් වහන්සේ කියනවා ආවුසෝ හැවැත්නි අහං මෙත්තේයම් භගවතං පස්සිස්සාමී තින විපස්සනම් පට්ඨකේසින් හැවැත්ති මට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න ආසාවක් තිබුණා. ඒ නිසා මට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකීමේ බලාපොරොත්තුවෙන් මම විදර්ශනාව ආරම්භ කරේ නෑ. හැබැයි ඉතින් ඔබ වහන්සේ මේ විදිහට කියනවා නම් මිනිස්සු මගේ පිරිනිවන් පෑම බලන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳයි එහෙනම් මමව ඉඳවන්න ඉඳවලා මට පොඩි වෙලාවක් දෙන්න කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ මරණ මංචකේ වැතිරලා ඉන්නේ. ඉඳගන්න හැකියාවක් නැහැ. ඒ තරම් වයෝවෘද්ධයි. ඒ තරම් බොහොම අරෝබලත් වෙලා ඉන්නේ, දුබල වෙලා ඉන්නේ. ඒ නිසා කියන මම ඉඳවන්න. මම මේ ඉඳාගෙන ඉන්න මම ඉඳවන්න කෙලින් කරන්න කෙලින් කරවලා මේ විත්තිකට හේතු කරවන්න. ඒව කරලා මට පොඩි වෙලාවක් දෙන්න කියලා කිව්වා. ඉතින් ඒ උපස්ථායක තරුණ වහන්සේ තරුණ වහන්සේව හිඳෙව්වා. හිඳවලා පිටත් වුණා. තේරෝ තස්ස සහනික්කමනාව අරහන්තප්පත්තා අච්චරිකාය සංඥා අදාසි. තෙරුන් වහන්සේ මේ උපස්ථායක ස්වාමීන් වහන්සේ එතනින් ඉවත් වෙනකොටම දොරගාවින් එළියට යන්න හදනකොටම උන්වහන්සේ විදර්ශනා වඩලා ඊ타මිකුන් රහත් භාවයටපත් වුණා. ඊ타මිකුන් රහත් භාවයටපත් වෙලා උන්වහන්සේ ඇඟිලි වලින් මෙන්න මේ විදිහට අසුරක් ගහනවා. අච්චරිකාය සංඥා අදහස. අර ස්වාමීන් වහන්සේ අසුරක් ගහලා එන්න කිව්වා. එන්න කියලා කිව්වා. එහෙමනම් මිනිසුන්ට කියන්න මම පිරිනුවම් පාද ලෑස්ති කියලා. ඉතින් මේ වෙලාවේ මේ උපස්ථායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති හැම සියලු මහා සංඝරත්නය වහන්සේ පිළිබඳව විශ්මයටපත් වෙනවා විශ්මයටපත් වෙලා ඇවිල්ලා අහනවා බන්තේ ඒව රූපේ මරණ කාලයේ ලෝකුත්තර ධම්මං නිබ්බත්තිත්තා දුක්ඛං කරිත්තා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ මරණ මංචකේ වැතිරලා ඉන්නේ. මරණ මංචකේ වැතිරලා ඔබ වහන්සේට මේ මරණ දුක දැනෙන වෙලාවේ ඔබ වහන්සේ මහා දුෂ්කර කටයුත්තක් කරේ මේ අරහත්ත්වයටපත් වුණා කියලා කියන එක. ඒ නිසා මහා විශාල දුෂ්කර කටයුත්තක් ඔබ වහන්සේ කරා. ඉතින් මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කියනවා ඇවැත්නි නාඋසෝ ඒ තරම් ඒ තරම් දුක් කරන් ඇවැත්නි මේ රහත් භාවයටපත් වෙනවා කියන එක නෙවෙයි දුෂ්කර දේ. අපිට වෝ දුක්කරං ආචික්කිස්සාමි. හැබැයි මම ඔබලට මේ දුෂ්කර දේ මොකද්ද කියලා කියන්නම් මම කරපු. මම අතිශය දුෂ්කර දෙයක් කරා. මොකද්ද ඒදී? අහං අවසෝ ඇවැත්නි මම පබ්බචිත කාලතෝ පට්ඨාය අසතියා අඥාන ප්‍රකතං කම්මං නාමන පස්සා පස්සාමි. ඇවැත්නි මම පැවිදි වෙච්ච දා ඉඳලා මගේ සිහියෙන් තොරව අනුවණින් කරපු කටයුත්තක් මම දකින්නේ නැහැ කියලා කියනවා. අඥානපකතං කම්මං කියලා කියන්නේ. අනුවණින් යුතුව නුවණකින් නුවණින් දකින්නේ නැතුව නොදැන කරගත්තු කටයුත්තක් කිසිම දෙයක් නැහැ කියලා කියනවා. ඒ නිසා අසතියා සිහි මුලාවෙන් නොදැන කරපු කටයුත්තක් නැහැ. මම මගේ උපසම්පදාවේ ඉඳලා උපසම්පදාවේ පබ්බචිත කාලසුපටය පැවිද්දේ ඉඳලා මේ දක්වා කියනවා මම කරගත්තු හැම කටයුත්තක්ම මම සිහියෙන් යුතු කරා කියලා. එතකොට උපසම්පදාවෙන් අවුරුදු 60කට වඩා වැඩි නම් උන්වහන්සේ පැවිදි කාලෙකුත් එකතු කරලා ඊටත් වඩා වැඩි කාලයක් අවුරුදු 60කට වඩා වැඩි කාලයක් උන්වහන්සේ කියනවා මම සිහියෙන් තොරව කරපු එකද කටයුත්තක්වත් මම දකින්නේ නැහැ කියලා කියනවා. අන්න ඒකයි දුෂ්කර කටයුත්ත. ඒ දුෂ්කර කටයුත්ත යම් කෙනෙකුට කරන්න පුළුවන් නම් අරහත්ත්වයටපත් වෙනවා කියන එක එච්චර අපහසු නැහැ කියලා මේ මහා සංඝරත්න පිටරුන් වහන්සේ මේ විදිහට කියනවා. ඒතර බලන්න උන්වහන්සේ මේ පෘථග්ජන කාලක්‍රියාවෙන් සිටියට පෘථග්ජන කල්යාණක පුද්ගලෙක් වුණාට උන්වහන්සේගේ උපසම්පදාවේ ඉඳලා මේ දක්වා උන්වහන්සේගේ සීලය ඊටාම පිරිසිදු උන්සට වැටහෙනවා. ඊටාම පිරිසිදු සීලයක් තියෙන නිසා උන්වහන්සේ හැම මොහොතකදීම සිහියෙන් යුතුව කටයුතු කරා කියලා කෙනෙක් කවම කවදා ආපත් සීලේ ශික්ෂාපදයක් එකක්වත් කඩාගත්තේ නැතුව ඇති. එහෙම නැතුව තමන්ගේ අකුසල චිත්තෝත්පාද මාත්‍රයකින්වත් තමන්ගේ සිත අපිරිසිදු කරගන්න නැතුව මේ කටයුතු කරපු නිසා උන්වහන්සේගේ සීලය අරහත් භාවයට කාරණයක් බවට පත් වුණා හේතුවක් බවට පත් වුණා. අන්න ඒ නිසා උන්වහන්සේගේ සීලය පරිපූර්ණ පාරිශුද්ධ සීලය කියලා කියනවා. ඒ නිසා උන්වහන්සේගේ සීලය පිරිපුන් සීලයක් බවට පත් වෙනවා කියලා කියනවා. භාගිනීයෝ පිස්ස පඤ්ඤාවස් පඤ්ඤාසවස්ස කාලේ හේයමේ රහතන් පාපනිතින් උන්වහන්සේගේ මහා සංඝරකී තෙරුන් වහන්සේගේ බෑණ භාගිනීය ස්වාමීන් වහන්සේ භාගිනීය සංඝරක්කිත කියලා කියනවා. උන්වහන්සේත් වස් 50ක් ගිය කාලේ මේ විදිහටම අරහත්ත්වයටපත් වුණා කියලා සඳහන් කරනවා මෙතනදී නිදර්ශනයක් විදිහට. ඒ දක්වලා අපිට ගා පහ කිහිපයකින් දක්වනවා මේ සීලයේ තියෙන පිරිපුන් භාවය. උපසම්පදා සීලය තමන්ගේ උපසම්පදාවේ ඉඳලා ඊටාම පිරිසිදු සීල් රකින්නවා නම් අන්නේ සීල් රැකීමේ තියෙන වටිනාකම අපිට ගාථා කීපයකින් බුදුගෝසාචාර්යන් වහන්සේ සඳහන් කරනවා. අප්පස්සුතෝ පිචේ හෝති සීලේසු අසමාහිතෝ උභයේන නංගරහන්ති සීලතෝ ච සුතේන ච ඉතින් යම් කිසි පුද්ගලයෙක් අල්පශ්‍රතයි අල්පශ්‍රතයි කියලා කියන්නේ උන්වහන්සේ වැඩිපුර මේ ත්‍රිපිටක ධර්ම ඉගෙනගෙන නැහැ සීලේසු අසමාහිත උන්වහන්සේගේ සීලයක් අසමාහිතයි උන්වහන්සේට පිරිසුදු සීලයක් පිළිහිටලක් නැහැ ඒ නිසා උභේනනම් ගරහන්ති සීලතෝච සුතේනච උන්වහන්සේගේ සීලේනොත් නොනැත් උන්වහන්සේට ගරහනවා ශ්‍රුතේනොත් උන්වහන්සේට නොනැත්තු ගරහනවා හැබැයි අපස්සුතෝපි චේ හෝති සීලේසු සුසමාහිතෝ සීලතෝනං පසංසන්ති නාස සම්පඤ්ජතේ සුතං හැබැයි යම් කෙනෙක් අල්පශ්‍රුත වුණත් සීලේ සුසමාහිතයි නම් සීලේ මනාකට පිළිපදලා තියෙනවා නම් උන්වහන්සේගේ ශ්‍රුතයෙන් උන්වහන්සේට ප්‍රශංසාවක් නැති වුණාට නුවණැත්තු උන්වහන්සේට සීලෙන් ප්‍රශංසා කරනවා. ඒ නිසා සීල තුනම් ප්‍රශංසන්ති නුවණැති කුදුලේ උන්වහන්සේට සීලෙන් ප්‍රශංසා කරනවා. ඒ වගේම තමයි බහුසුතෝ පිචේ හෝති සීලේසු අසමාහිතෝ සීලතෝනං ගරහන්ති නාස සම්පජ්ජතේ සුතං හැබැයි කියන භික්ෂුවක් බහුශුතයි බහුශුතයි කියලා කියන්නේ බොහෝ ත්‍රිපිටක ධර්මය අහලා තියෙනවා ඒ බොහෝ ත්‍රිපිටක ධර්මය අහලා දැනගෙන ඉන්න භික්ෂුවක් වුණත් සීලේසු අසමාහිත උන්වහන්සේ සිල්වත් නැත්නම් කියනවා සීලතුණං ගරහන්ති නොනැති පුද්ගලයා උන්වහන්සේට සීලෙන් ගර්හා කරනවා. ඒ නිසා සීලෙන් ගර්හාවට පාත්‍ර වන උන්වහන්සේගේ ශ්‍රුතය උන්වහන්සේට ප්‍රයෝජනයක් නැහැ කියලා කියනවා. ඒ උන්වහන්සේගේ ශ්‍රුතයෙන් තමන්ට වැඩක් ලැබෙන්නෙත් නැහැ, අනික් අයට වැඩක් ලැබෙන්නෙත් නැහැ. තමන්ට වැඩක් නැහැ තමන් සිල්වත් නැති නිසා, අනික් අයට වැඩක් නැහැ තමන් සිල්වත් නැති නිසාම අනිත් අය උන්වහන්සේ ගාවට එන්නේ නැහැ. හැබැයි කියනවා බහුස්සුතෝපි චේ හෝති සීලේසු සුසමාහිතෝ උභයේන නං පසංසන්ති සීලතෝ ච සුතේන ච යම් කිසි පුද්ගලයෙක් බහුශ්‍රතයි නම් සීලෙහි මනමින් පිහිටියානම් ඔහුට මේ සීලයේ ශ්‍රුතේ කියන කරුණු දෙකෙන්ම නොනැති පුද්ගලයා ප්‍රශංසා කරනවා කියලා සඳහන් කරනවා බහුසං සුතං ධම්මදරං සප්ප පඤ්ඤං බුද්ධ ශාවකං නෙක්ඛං ජම්බෝණ දස්සේව කෝතං නින්දිතු මරහති දේවාපිනං පසංසන්ති බ්‍රහ්මුණාපි පසංසිතුති බහුසුතං ධම්මදරං සප්පඤ්ඤං බුද්ධ ශාවකං බහුසුත ධර්මදර නුවණැති බුද්ධ ශ්‍රාවකයන් වහන්සේට නෙක්ඛම් ජම්බුවන දස්සේව එතන තියෙන මේ උදාහරණ ඇත්තටම අපි දන්නේ නැහැ. ඒ පිළිබඳව අපි බැලුවා විසුද්ධි මාර්ග සම්නේ තියෙන්නේ ජාම්බුනද රන්නික කියන මේ වචනේ තමයි සඳහන් කරන්නේ. ඒ පිළිබඳව විසුද්ධි මාර්ග ටීකාවෙත් සඳහන් කරන්නේ නැහැ. නමුත් යම්කිසි නිදර්ශනයක් දක්වලා කියනවා අන්න ඒ වාගේ කෝතං නින්දිතු මරහති කවත්තේ කවරෙක්ද ඔහුට නින්දා කරන්න සමර්ථ වෙන්නේ කියලා අහනවා. දේවා අපිනම් ප්‍රසංසන්ති උන්වහන්සේට දිව්‍ය ප්‍රශංසා කරනවා බ්‍රහ්මනාපි ප්‍රශංසිතෝ ඔහු බ්‍රහ්මයන් විසින් ප්‍රශංසාවට ලක් වෙනවා කියලා සඳහන් කරනවා මෙන්න මේ විදිහට අපට අපරියන්ත පාරිශුද්ධ සීලය පැහැදිලි කරනවා පරිපූර්ණ පාරිශුද්ධ සීලය පැහැදිලි කරනවා ඊළඟ හතරවෙනි සීලය තමයි අපරාමත්ත පාරිශුද්ධ සීලය කියලා කියන්නේ අපරාමත්ත පාරිශුද්ධ සීලය කියන්නේ මොකක්ද? සේකහනම්පන සීලං දිඨ වශයෙන් අපරාමත්තත්තා. ශෛක්ෂයන්ගේ සීලය. ශෛක්ෂ කියලා කියන්නේ රහතන් වහන්සේලාගේ සීලය. රහතන් වහන්සේලාගේ නෙවෙයි වැරදුනා. ශෛක්ෂයන්ගේ ශෛක්ෂ කියලා කියන්නේ සප්තවිද ශෛක්ෂ පුද්ගලයන්ගේ. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගඥානෙ පටන් අරහත් මාර්ගඥානෙ දක්වා ඉන්න පුද්ගලයන්ගේ සීලය අපරාමත්තා. ඒක පරාමත්ත නොවන නිසා දිට්ඨි ආදී තණ්හා දිට්ඨි මාන කියන මෙන්න මේ පරාමර්ශ ධර්මවලින් පරාමර්ථ නොවන නිසා කියන මෙන්න මේ සප්ත සෛක්ෂයන්ගේ සීලය අපරාමර්ථ පාරිශුද්ධ සීලය කියලා කියනවා. ඒවත් උතන් තවත් විදිහකට පෘථග්ජනයන්ගේ තියෙන්න පුළුවන් අපරාමර්ථ පාරිශුද්ධ සීලයක් කියලා කියන කොහොමද? පුතත්ජනානං වාපන රාග වශයෙන් අපරාමත්ත සීලං අපරාමත්ත පාරිශුද්ධ හිති වේදත්තම් රාග වශයෙන් අපරාමත්ත සීලය අපරාමත පාරිශුද්ධ සීලය කියලා කියන. එතකොට රාගයෙන් පරාමර්ශණය වෙලා නැත්නම් රාගය කියලා කියන්නේ ලෝභසිත. යම් කිසි සීලයක් තමන්ගේ ලෝභසිතෙන් පැහැසිලා නැත්නම් පරාමර්ශණය වෙලා නැත්නම් කිලිටි වෙලා නැත්නම් අන්න ඒ සීලයට කියනවා පෘ탁ජන අයගේ උනත් ඒ සීලය අපරාමත පාරිශුද්ධි සීලය කියලා සඳහන් කරනවා. ඊට නිදර්ශනයක් දක්වන්නේ කුටුම්බිය පුත්ත පිස්සත්තේ රස සීලංගිය. කුටුම්බිය පුත්තිස්ස තෙරුන් වහන්සේගේ සීලය කියලා කියන අපි ඒ කතා වස්තුවත් මේ ඉහතදී කතා බහ කරලා තියෙනවා. කුටුම්බිය පුත්තිස්ස තෙරුන් වහන්සේ කියලා කියන්නේ කවුද? උන්වහන්සේ සවැත් නුවර එක්තරා කුල ගෙදරක හිටපු පුත්‍රයෙක් සහෝදරය දෙන්නෙක් හිටියා. ඉතින් මේ ඒ තිස්ස තෙරුන් වහන්සේ තිස්ස කියන මේ සහෝදරය පැවිදි වුණා. තිස්ස තෙරුන් වහන්සේ කියලා ප්‍රකට වුණා. උන්වහන්සේගේ සහෝදරයාගේ බිරිඳ කල්පනා කරනවා මේ ස්වාමීන් වහන්සේ හිටියොත් කවදා හරි දවසක මේ සහෝදරයාගේ ධනය ඇවිල්ලා ඉල්ලන්න පුළුවන්. ඒ නිසා මේ ධනයට හිමිකරුවෙක් මොහු ඒ නිසා ඔහුව මරණයටපත් කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ තෙරුන් වහන්සේව මරණයටපත් කරන්න කල්පනා කරනවා. කල්පනා කළා සොර කණ්ඩායමක් යවනවා මේ තෙරුන් වහන්සේ ඉන්න ගල්ලෙනට. ඉතින් මේ සොර කණ්ඩායම ඇවිල්ලා මේ තෙරුන් වහන්සේ ඉන්න ගල්ලෙනට ඇවිල්ලා මේ තෙරුන් වහන්සේට කතා කරලා ඉවරලා කියනවා ඔබව මරණයටපත් කරන්න ඝාතනය කරන්නයි අපි ආවේ කියලා. ඉතින් ඒ තෙරුන් වහන්සේ අහනවා ඇයි මේකට හේතුව? ඉතින් මේ සොරු පැහැදිලි කරන මේ අසවල් පුද්ගලයා තමයි අපිට මේ විදිහට මේක කරන්න කියලා කිව්වේ. ඒ නිසා නොබේ නොබ අද රාත්‍රිය අපි ඝාතනය කරන්න යාවේ. මේ තෙරුන් වහන්සේ ඉල්ලනවා මට පුංචි ඉඩකඩක් දෙන්න. මට පොඩි අවකාශයක් දෙන්න කියලා. මොකක්ද අවකාශය කියනවා මම අද රාත්‍රියේ ඉවර වෙනකම් මට අවකාශයක් දෙන්න. අද රාත්‍රියේ ඉවර වෙනකම් අවකාශයක් දුන්නොත් ඊට පස්සේ මම ඝාතනය කරන්න කමක් නැහැ. ඉතින් මේ සොරු කල්පනා කරනවා මෙහෙම කරන්නේ කොහොමද? අද රාත්‍රී වෙර වෙනකන් හිටියොත් අපිට මේ පුද්ගලයාව ඝාතනය කරන්න බැරි වුණොත් අපිට බලාපොරොත්තු වෙන මුදල් ආදී අරගන්න බැරි වෙයි. ඒ නිසා එතනින් මොහු ඉවත් වෙලා ගියොත්, බේරිලා ගියොත් තම අපට අපේ මේ වැඩ කටයුතු කරගන්න බැරි වෙයි කියලා කල්පනා කරනවා. ඉතින් ඒ නිසා කල්පනා කරන අද රාත්‍රී වෙර වෙනකන් අපි කොහොමද බලාගෙන ඉන්නේ? එහෙමනම් මේ තෙරුන් වහන්සේ කියනවා මම ඇපයක් වෙන්නම්. මොකක්ද ඇපේ? මේ කැලේ කවුද ඇප වෙන්නේ? ඉන් කියන එහෙමනම් මගේ මම කකුල් දෙක බිඳ ගන්නම් කියලා ළඟ තිබු ගලක් ඔසවලා තමන්ගේ දනිස් දෙකට ගහගෙන තමන්ගේ කකුල් දෙක සිඳ ගන්නවා. සිඳගත්තාම මේ සොරුන්ට දැනගන්නවා මෙතනින් එහාට මේ ස්වාමීන් වහන්සේට ගමන් කරන්න බෑ. ඒ නිසා අද රාත්‍රියේ එළවිලා පහවදා උදේ මේ ස්වාමීන් වහන්සේ ඝාතනය කරාට කමක් නැහැ කියලා. ඉතින් උන්වහන්සේ ඒ තමන්ගේ පා දෙක සිඳගෙන තමන්ගේ පා සිඳීමේ වේදනාව සම්මර්ෂණය කරලා එදා රාත්‍රියේ අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් උන්වහන්සේගේ ගාතහරත්නයේ සඳහන් කරන්න එකයි උභෝ පාදානි බින්දිත්වා සංයමෙස්සාමි වූහං අට්ඨියාමි හරායාමි සරණ සරාග මරණං අහං මගේ දෙපා බිඳගෙන මම මද කාලයක් මම අතහරින්න කියලා මම කිවිස ගත්තා. අට්ඨියාමි හරායාමි සරාග මරණං අහං මම මගේ සරාග මරණේ රාග සහිත මරණය මම පිළිකුල් කරනවා මම ඒකට ලැජ්ජා වෙනවා ඒවාහං චිත්තයින් චින්තයිත්වාන සම්මසිත්වාන යෝනිසෝ සම්පත්තේ අනුගම්හි අරහත්තම පාපුමින් මෙන්න මේ විදිහට හිතලා නුවණින් මෙනෙහි කරලා සම්මර්ෂණය කරලා අරුණ නැගෙන මොහොතේදීමම අරහත්ත්වයට පැමුණා කියලා සඳහන් කරනවා. ඉතින් මෙන්න මේ නිසා අපට උදාහරණයක් නිදර්ශනයක් කරලා දක්වනවා මෙන්න මේ කුටුම්බිය දුත්තතිස්ස තෙරුන් වහන්සේගේ සීලේ භාගය තමයි තමන්ගේ ජීවිතය කියන දේ නිසා වෙනවත් ලෝභ සිතකින් පැහැසිච්ච නැති සීලයක් තියෙනවා නම් අන්න ඒ සීලය පෘථග්ජනයන්ගේ සීලය වුණත් අපරාමත පාරිශුද්ධි සීලයක් කියලා කියනවා. ඒ වගේම තමයි තවත් අපහාවක් මෙතන විසුද්ධි මාර්ගය අපිට දක්වනවා අඤ්‍යතරෝපි මහාපේරු බාධ ගිලානෝ සහත්තා ආහාරම්පි පරිභුජිතුම් අසක්කොන්තු සකේ මුත්තරීෂේ පලිපන්නෝ සම්පරිවතති එක්තරා මහතෙරුන් වහන්සේ කෙනෙක් දැඩිසේ ගිලන් වෙලා තමන්ගේ සියතින් ආහාරයක්වත් පරිභෝග කරන්න බැරුව තමන්ගේම මුත්‍ර මල මුත්‍රවල වැතිරිලා එහාට මෙහාට පෙරලෙනවා ඒ දැකලා එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් සංවේගයෙන් කතා කරනවා අහෝ දුක්ඛා ජීවිත සංඛාරා. අහෝ මේ ජීවිත සංස්කාර හැරිම දුකයිනේ කියලා කියනවා. තමේනම් මහා තේරු ආහ අහං ආවසු ඉදානි මීඤ්‍යමානෝ සග්ග සම්පත්තින් ලබිස්සාමි. ඉතින් කියනවා ඇවැත්නි මේ තෙරුන් වහන්සේ මේ මරණ මංචකේ වැතිරලා ඉන්න තෙරුන් වහන්සේ කෙනා ඇවැත්නි මම දැන් මැරුණොත් මම ස්වර්ගයට යනවා. නැත්ති මේ ප්‍රසංශය මට එතන සැකයක් නැහැ. මම දැන් මරණයටපත් වුණොත් මම ඒකාන්තයෙන්ම සුගති උත්පත්තිය ලැබෙනවා. මට ඒක සැකයක් නැහැ. හැබැයි නිමම් පන සීලං බින්දිත්වා ලද්ද සම්පත්ති නාම සික්ඛං පච්චක්කාය පටිලද්ද ගිහි භව සදසි මම මේ සීලේ බිඳගෙන මගේ සීලේ බිඳගෙන මම ස්වර්ග සම්පත්තියකට ගියත් ඒක හරියට නිකන් මම මගේ උපසම්පදා ප්‍රතික්ෂේප කළා ශික්ෂා ප්‍රතික්ෂේප කළා හරියට නියන් ගිහි වුණා වගේ අන්න ඒ නිසා මම මැරෙන එක මගේ සීලයත් එක්ක මැරෙනවා කියලා ඒ විදිහට මම කියන්නේ තමේ රෝගං සම්සන්තෝ අරහත්තම් පත්තා බික්කු සංගස්සී මහිගතා හිබයක්වාසිතින් ඒ තමන්ගේ රෝගේම සම්මර්ෂණය කරලා අරහත්ත්වයටපත් වුණා. පත් වෙලා වික්ෂු සංඝයාට අවවාදිකුත් දුන්නා මෙන්න මේ විදිහට ගාතාවලින්. මොකක්ද? පුට්ටස්සමේ අඤ්‍යතරේන ව්‍යාධිනා රෝගේන බාල්හං දුක්ඛිතස්සරූපතු පරිසුස්සති කිත්ත මිදං කලෙවරං පුප්පං යතා පංසූනියාත පීකතං මගේ එක්තරා වේදනාවකින් මගේ ශරීරේ පෙරෙනවා. එනිසා පෙළුණා වූ ඒ වගේම වේදනාවෙන් අතිශය දුක්ඛිත තත්ත්වයකටපත් වෙච්ච දුක්ඛිත විකාරයකටපත් වෙච්ච මේ ශරීරය මේ එක්තරා වේදනාවකින් පෙළිලා දැඩි වේදනාවෙන් දුක්ඛිත තත්ත්වයටපත් වෙලා එක්තරා රෝගයකින් පෙළිලා දැඩි ව්‍යාධියකින් පෙළිලා දැඩි වේදනාවෙන් දුක්ඛිත තත්ත්වයටපත් වෙලා විකාරයටපත් වෙච්ච මේ ශරීරය හරියට නිකන් හිරු රැසින් වියලුණු හිරෙසුන් හිරු රැසින් තැවුණු මේ පසට දාලා තියෙන මේ පසේ දාලා තියෙන හිරු රැසින් තැවුණු මලක් වාගේ හාත්පසින් වියලෙලා යනවා අජඤ්ඤං ජඤ්ඤ සංඛාතං අසුචින් සුචි සම්මතං නානා කුණප පරිපූර්ණං ජඤ්ඤ රූපං අපස්සතු කිසිම ආකාරයක සිත් කලබාවක් නැති අමනෝඤ්ඤ වෙච්චි හැබැයි අඥාන පුද්ගලයන් විසින් මනෝඤ්ඤයි සිත් කලවි කියලා ගන්නා වූ සර්වාකාරයෙන් අපිරිසිදු වෙච්චි. නමුත් අනුවන පුද්ගලයන් විසින් පිරිසිදුයි කියලා සලකන්නා වූ මේ කුණපයන්ගෙන් පිරුණා වූ නුවණසින් නොබලන්නා වූ කෙනාට මේක මනෝඤ්ඤ සිත්කල රූපයක් විදිහට වැටහෙන්නා වූ මේ රූපේට මේ පූතිකයට දිරත්තුමා ආතුරං පූතිකායන් දුක්ගන්ධින් දුක්ගන්ධියන් අසුචි ව්‍යාධි ධම්මං යත්තප්පමත්තා අදිමුච්චිතා පජා ආපින්ති මග්ගං සුගතුපපත්තියා මෙන්න මේ මගේ ආතුර වෙච්චි රෝගී වෙච්චි මගේ දුගඳ හමන්නා වූ අසුචි වෙච්චි ව්‍යාධි ස්වභාවයක් ඇත්තා වූ මේ පූතිකයට දිරත්තු නින්දා වේවා යම් මේ පූතිකයක රාගයේ වශයෙන් ප්‍රමාදයටපත් වෙච්ච පුද්ගලයෝ තමන්ගේ මුසපත් භාවයෙන් ස්වර්ගයට හේතු වෙන මාර්ගයේ සීලේ පිරිහෙලා ගන්නවා. මිනිස්සු මේ කය දිහා බලලා රාගයේ හේතුවෙන් මේ තමන්ගේ සීලේ බිඳ ගන්නවා. අන්න ඒ නිසා ඒ සීලේ බිඳ ගන්න මිනිස්සු පුද්ගලයෝ තමන්ගේ මේ කයට මුලා වෙලා මේ නිന്ദා කළ යුතු කවට මුලා වෙලා සීලේ බිඳ ගන්නවද අන්න ඒ බඳු මේ මගේ පූති කායට නිന്ദා වේවා කියලා උන්වහන්සේ තමන්ගේ කයට නිന്ദා කරලා අනෙක් පිරිසට අවවාදයක් අනුශාසනාවක් කරලා උන්වහන්සේ පිරිනොම් පෑවා කියලා අපට සඳහන් කරනවා. අන්න ඒ සීලයට කියනවා පරිපූර්ණ අපරාමත්ත පාරිශුද්ධ සීලය කියලා. ඒ සීලයට කියනවා අපරාමත්ත පාරිශුද්ධ සීලය. පස්වෙනි සීලය තමයි පටිපස්සද්ධි පාරිශුද්ධ සීලය කියන්නේ අද අපේ අවසාන සීල කොටස පටිපස්සද්ධි පාරිශුද්ධ සීලය පටිපස්සද්ධි පාරිශුද්ධි සීලය පිළිබඳව අපි ඉහතදී කතා කරා පටිසම්භිදා මග්ග පාළියේ එනවා පතහගත ශාවකානම් කීනාසවානම් පච්චේක බුද්ධහනම් තථාගතානම් අරහන්තානම් සම්මා සම්බුද්ධානම් තථාගත ශ්‍රාවකෝ රහතන් වහන්සේලාගේ සීලය එමත් නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේලාගේ සීලය එමත් නැත්නම් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීලය ඒකට කියනවා පටිච්චසම්දී පාරිශුද්ධි සීලය කියලා. අරහන්තාදීනම් පන සීලං සබ්බ දරත පටිච්චසද්ධියා පරිසුද්ධත්තා පරිසුද්ධි පටිච්චසද පාරිශුද්ධි කියලට මේ අරහත් ආදී අරහත් පසේබුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කියන මේ අයගේ සීලය සබ්බ දරත පටිච්චසද්ධියා සියලු කෙලෙස් දරතයන් සියලු කෙලෙස් විඩාවන් සංසිඳවන නිසා පරිසුද්ධත්තා ඒ සීලය පිරිසිදු වෙන සීලයක් බවට පත් වෙනවා අන්න ඒ නිසා පටිච්චසද්දි පාරිශුද්ධ සීලය කියලා කියනවා කියලා පස්වෙනි සීලය අපිට සඳහන් කරනවා පටිච්චසද්දි පාරිශුද්ධි සීලය කියලා. ඒවන් පරියන්ත පාරිශුද්ධිය ආදි වශයෙන් පංච විධම් කියලා අපිට සීලේ කොටස් පහකට බෙදලා දක්වනවා. සීලේ කොටස් පහයි මොනවද? පරියන්ත පාරිශුද්ධි සීලය, අපරියන්ත පාරිශුද්ධි සීලය, පරිපූර්ණ පාරිශුද්ධි සීලය, අපරමත්ත පාරිශුද්ධි සීලය සහ පටිච්චසද්දි පාරිශුද්ධි සීලය කියලා. ඉතින් ඒත් සමගින් අපි අද දවසේ විසුද්ධි මාර්ගයේ පිළිබඳව මේ වැඩසටහන අමතපදන් වැඩසටහන අපි අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීල පංචක කොටසේ දෙවන සීල පංචක කොටසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි කතා කරන කතා කරන්න යෙදුනේ සාකච්ඡා කරේ ප්‍රථම සීල පංචකය. ඉතින් මේ පිළිබඳව යම් කිසි මේ කොටස පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් අපි ආරාධනය කරනවා. අපි මේ මේ පිළිබඳව තියෙන සමූහයට ඉදිරිපත් කරන්න. ඉතින් අපි යම් කිසි සාසනික වැඩ කටයුත්තකට අද දවසෙත් මේ දවස්වල ඇත්තම කටින පින් පින්කම් තිබෙන කාලේ ඉතින් මේ කාලේ නිරන්තරයෙන් ධර්ම දේශනා ආදියට අපිට වැඩම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපටත් යම් කිසි ධර්ම දේශනාවකට සහ සම්බන්ධ වෙන්න තිබෙන නිසා අද දවසේ අපි වැඩසටහන මෙතනින් අවසන් කරනවා මේ පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් ගැටලුවක් තිබෙනවා නම් පැහැදිලි කරගත යුතු යමක් තිබෙනවා නම් අපි අපේ සමූහයට යොමු කරන්න කියන ආරාධනාවත් සමගින් අද දවසේත් මේ අමතකදම් වැඩසටහන අපි સમાપ્ત කරනවා විශේෂ මාර්ගයේ මූලපටන් කරන අධ්‍යයනයක් වශයෙන් අපි මූලපටන් කරන සාකච්ඡාවක් වශයෙන් අපි නිවන් මඟ විවෘත කරගන්නට නිවන් මඟ සම්පාදනය කරගත යුතු සීලය පැහැදිලි කරගන්නට අපි මේ අමතපදන් වැඩසටහනේ මූලපටන් සීල විදේශී පටන් මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් මේ සාකච්ඡාවට සහ සම්බන්ධ වෙලා මේ පිළිබඳව මේ වැඩසටහන නරඹලා මේ වැඩසටහන ශ්‍රවණය කරලා මේ වැඩසටහනෙන් තමන් මේ තමන්ගේ නිවන් මඟ පැහැදිලි කරගන්න කියන ආරාධනය හැම සිළු දෙනාටම මතක් කරමින් මේ වැඩසටහන සංවිධානය කරන අපේ මේ සුපින්වත් පිරිසට පුණ්‍ය ආනුමෝදනා සිදු කරමින් මේ වැඩසටහන නරඹන ශ්‍රවණය කරන හැම සිළු දෙනාටත් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරමින් හැම සිළු දෙනාටම මේ උතුම් සම්බුද්ධ ශාසනය ලැබුණු දුර්ලභ සම්බුද්ධ ශාසනයේ උතුම් ගුණ ධර්ම සම්පාදනය කරගෙන නිවනින් සැනසෙන්නම ලැබේවා ලැබේවා කියන ආශිර්වාදයත් සමගින් අද දවසත් අපි මේ අමතපදන් වැඩසටහන සමාප්ත කරනවා ඔබ සැම සියලු දෙනාටම තෙරුවන් සරණයි